අද දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රවේදී පූජනීය බෙරගම අමිත නායක ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 පංචමානි වික්ඛවේ ථානානි සම්පස්සන්තා මාතා පිතරෝ පුත්තං ඉච්ඡන්ති කුලේ ජායමානං කතමානි පංච බතෝ වානෝ බරිස්සති කිච්ඡං වානෝ කරිස්සති කුලවංසෝ චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති අත්වා පන පේතානං කාලකතානං දක්ඛිනං අනුබදස්සති තී ඉමානි කෝ භික්ඛවේ පංචඨානානි සම්පස්සන්තා මාතා පිතරෝ පුත්තං ඉච්ඡන්ති කුලේ ජායමානං තී සුපින්වත් සාධූනි අන්න ඒ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ එන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයක් වන පුත්ත සූත්‍රය තමයි මා මේ වෙලාවේ මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කළේ. නැවත කියනවා නම් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ පුත්ත සූත්‍රය පුතුන් ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය පුත්ත සූත්‍රය තමයි මා මුලින්ම මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කළේ මේ සූත්‍ර ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතුන් පිළිබඳවයි පුතුන් කියලා කිව්වහම මේ පිරිමි දරුවන් විතරක් මේ පුත්ත සූත්‍රයෙන් දරුවන් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ අරුණහාම බොහෝ දෙනා දන්නවා මහා මංගල සූත්‍රයේදී මව්පියන් දූදරුවන් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළ බව ඒ වගේම පරාභව සූත්‍රයේදී මව්පියන් දූදරුවන් පිළිබඳව දේශනා කළ බව වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මව්පියන් දූදරුවන් පිළිබඳව දේශනා කළ බව වසලයා කියන්නේ අන්තිම නිහීනයා කියන එකයි කෙනෙකුට අන්තිමම නිහීනම පුජ්‍යලේක බවට පත් වෙන්න ඕන නම් අම්මව තාත්තව අමතක කරලා දාන්නය කියලයි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ওই විදිහට බැලුවාම අපේ බුදුහාමුදුරුවෝ තරම් අම්මා තාත්තා පිළිබඳව ඒ වගේම දුව දරුවන් පිළිබඳව දේශනා කළ අන් එකද ශාස්ත්‍රුන් වහන්සේ නමකවත් නැතයි කීමෙහි වරදක් නැහැ. අර අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්ඛවේ තානානි සම්පස්සන්තා මහණෙනි කාරණා පහක් සලකා බැලීමෙන් මාතා පිතරෝ අම්මලා තාත්තලා පුත්තං නිච්ඡන්ති කුලේ ජායමානං තමන්ගේ පවුල් වලට තමන්ගේ ගෙදර දොර දරුවන් උපදින එක කැමති වෙනවාය කියලා. දැන් අපිට පේනවා මේන් අපේ අම්මලා තාත්තලා අපිව හැදුවේ වැඩුවේ අපිව හදන්නේ වඩන්නේ නිකාම්ම නිකං ඔහේ හැදෙනවාට වැඩෙනවාට නොවන බව පංචමානි භික්ඛවේ ථානානි කාරණා පහක් ගැන හිතලා කුලේ ජායමානං ඉච්ඡanti අම්මලා තාත්තලා තමන්ගේ පවුලට දරුවන් ලැබෙන එක ප්‍රාර්ථනා කරනවා කැමති වෙනවා දැන් මේ පිළිබඳව බොහෝ තැන්වල දේශනා කළා වගේම අපේ බුදුහාමුදුරුව විශේෂයෙන්ම සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කළා තියෙනවා දැන් මේ හැම දිනාටම මතක් වෙලා එනවා ඇති සිගාලෝවාද සූත්‍රය කියලා කියන්නේ සදිසා নমස්කාරය පිළිබඳව දේශනා කළ සූත්‍රය බව. සිගාල කියන ගෘහපති පුත්‍රයාට මේ සදිසා নমස්කාරය පිළිබඳව සදිසා සංග්‍රහය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අම්මලා තාත්තලාව ඇතුළත් කළේ පුරක්තිමන් දිසා පෙරදිගටයි පෙරදිගටයි නැගෙනහිරටයි අම්මලා තාත්තලා නැගෙනහිර දිසාව හැටියටයි බුදුරජාණන් වහන්සේ නම් කරලා තියෙන්නේ ඇයි මේ උතුර දකුණ බස්නාහිර වගේ සෙසු දිසාවන්ට අම්මලා තාත්තලා ඇතුළත් කරන්නේ නැතුව పూర్ව දිශාවට පුරත්තිමන් දිසං පෙරදිගට නැගෙනහිර දිශාවට අම්මලා තාත්තලා ඇතුළත් කළේ මේ තියෙනවා සංකේතාත්මක වටිනාකමක් වගේම ඊටා ගැඹුරු මාර්ගයක් පෙරදිග කියලා කියන්නේ ඉර පායන දිශාව. ඉර පෑයීම යනු ආලෝකයයි. එතකොට දරුවන්ට ආලෝකය ලැබෙන්නේ අම්මලා තාත්තලාගෙන්. අර එක්තරා තැනක කියවෙනවා නේද? පිතාහතා ත්‍රිභුවන අන්ධකාරං කියලා. මුළු භුවනත්‍රයම අඳුරු වුණා හා සමානයි පියා එහෙම කාල යාත්‍රා කළොත් කියලයි ඒන් ප්‍රකාශ වෙන්නේ. දරුවන්ට ආලෝකය ලැබෙන්නේ දෙමව්පියන්ගෙන්. දරුවන්ගේ ලෝකයට ඉරහඳහා සමානයි අම්මයි තාත්තයි. එහෙමනම් අම්මලා තාත්තලාව බුදුරජාණන් වහන්සේ පෙරදිග හැටියට පූර්ව දිශාව හැටියට නම් කළා තියෙන්නේ ඇයිද කියන එක ඕනෑම කෙනෙකුට වැටහෙනවා. මව චන්ද්‍රයා හා සමානයි කියලා හිතමු අපි නිකමට. පියා සූර්යයා හා සමානයි කියලා අපි හිතමු නිකමට. හිරුගෙන් ලැබෙන ආලෝකය ඒ වගේම සඳුගෙන් ලැබෙනවා සිසිලස. ඉතින් අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආලෝකයේ ශක්තිය ධෛර්යයේ සිසිලස දයාව ආදරය අනුකම්පාව රක්ෂණය පෝෂණය මේ සියල්ලක්ම සංකේතවත් වෙනවා ඉරෙන් හැමෙන්. එබැවින් බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී අම්මයි තාත්තයි පෙරදිග හැටියට නම් කළා තියෙනවා. ඉතින් ඒ පූර්ව දිශාව පෙරදිග හා සමාන අම්මලා තාත්තලා මොනවාද අපිට කලේ කරන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ හැටියට එහෙම නැත්නම් ඒ සිගාලෝවාද සූත්‍රයේ හැටියට අම්මලා තාත්තලා අපිව පාපා නිවාරෙන්ති වැරදි වලින් පව්කම් වලින් වළක්වා ගන්නවා හොඳ මිනිසුන් බවට පත් කරගන්නවා නිරන්තරයෙන්ම අපි වැරදි වලම යෙදෙමින් පව්කම් වලම ගැලෙමින් වාසය කළොත් ඒක හැමදාම අප වෙත බිය ගෙන දෙන කාරණයක් වෙනවා. අපේ දරුවෝ සමාජයේ බියෙන් තොරව ජීවත් වෙන්න ඕන අය කියලා හිතන අම්මලා තාත්තලා අපිව පාපයෙන් වළක්වනවා. ඊගාවට සිගාලෝවාද සූත්‍රයේ හැටියට කල්යාණේ නිවේසන්ති. හොඳ දේවල් වල යොදවනවා. පින්දහම් වල නිරත කරවනවා. එහෙම පින්දහම් වල යෙදුවාම පින්දහම් වල නිරත කෙරෙව්වාම අපේ දරුවෝ ඒගොල්ලන්ගේ මරණයෙන් පස්සේ දරුවෝ මැරිලා කවදාවත් අපායකනම් උපදින්නේ නැහැ කියන නිර්භය භාවය දෙමව්පියන්ට ඇති වෙනවා දෙමව්පියන්ගේ එම නිර්භය භාවය හා සමාන වූම නිර්භය භාවයක් දරුවන්ටත් ඇති වෙනවා ඒ වගේම අම්මලා තාත්තලා සිප්පං සික්ඛාපෙන්ති මොනවා හෝ ශිල්පයක් අපට ප්‍රගුණ කරවනවා ඒ කියන්නේ උගන්වනවා අම්මලා තාත්තලා නිරන්තරයෙන්ම මතුරන ජප කරන මන්ත්‍රය තමයි ඉගෙන ගනිල්ලා. හොඳට ඉගෙන ගන්න ඕන. ඊගාවට මොනවද අපිට අපේ අම්මලා තාත්තලා කලේ කරන්නේ කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට වගේම සමාජයේ පවතින ආකාරයටත් පතු රූපේන සංයෝජಂತಿ ගැළපෙන සුදුසු ආවාහ විවාහ කටයුත්තක් කරලා දෙනවා ඒ වගේම ඒ වගේම සමයේ දායජ්ජං නීයාදෙන්ති සුදුසු කාලේ බලලා මෙන්න මේ වෙලාව වෙනකොට අපිට මොනවා හරි තියෙනවා නම් ඒ අපි සතු දේවල් අපේ දරුවන්ට පවරන්න ඕන ලියලා දෙන්න ඕන අය කියලා හිතලා අම්මලා තාත්තලා අපිව අපිට ඒවා පවර්ලා දෙනවා. ඉතින් මේ මගින් දරුවන්ට ඇතිවෙන ඇති වෙන්න පුළුවන් සියලු මෙලෝ පරලෝ බිය ඒ වගේම සමාජ භය ආත්ම භය මේ සියලුම භය සංසිඳෙනවා අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කරපු කරන අර කලින් සඳහන් කළ සිගාලෝවාද සූත්‍රයේ අන්තර්ගත පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති සිප්පං සික්ඛාපෙන්ති පතුරේ පතිරූපේන සංයෝජಂತಿ සමයේ දායජ්ජං නීයාදෙන්ති කියන කාරණා පහ නිසා සියලු බය සංසිඳනවා සමාජයෙන් බයක් ඇති වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ අම්මලා තාත්තලා මේගොල්ලෝ වෙනුවෙන් හරියට වැඩ කරලා නැහැ කියන ආපදාව සමාජයෙන් එල්ල වෙන්නේ නැහැ. ඒ වගේම මේ දරුවන්ට ඒ අම්මලා තාත්තලා හරියට යුතුයකම් ඉෂ්ට කළා නෑ කියන අම්මලා තාත්තලාට සමාජයෙන් එල්ල වෙන ලැජ්ජාව බය අපවාදය ඒවායිනුත් නිදෙන ඉතින් මේ වගේ දේවල් අපි වෙනුවෙන් අපේ අම්මලා තාත්තලා කරනවා නම් කළා නම් මේවාට අපි පෙරලා උපකාර කරන්නේ කොහොමද? පෙරලා උපකාර කරන්නේ කොහොමද? කොහොමවත් කරලාන් හැබැයි ඉවරයක් නම් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට හලකලා සංග්‍රහ කළා අප උපස්ථාන කරලා මොනම දුවේකට පුතේකටවත් මම කළා ඔය ඇති හොඳටම අම්මලා තාත්තලා වෙනුවෙන් කියලා හිතලා සෑහීමකටපත් වෙන්න බෑ. ඒ දෙන්න තමයි අම්මයි තාත්තයි. මේ සඳහා හොඳ උපමාවකුත් තියෙනවා. කවුරු හරි දුවෙක් පුතෙක් තමන්ගේ අම්මව එක කරක තියාගෙන තමන්ගේ තාත්තව අනික් කරේ තියාගෙන මුළු ජීවිත කාලය පුරාම බිමට බස්සන් නැතුව සලකගෙන සංග්‍රහ කරගෙන අප උපස්ථාන කරගෙන හිටියත් අම්මගෙන් බීපු එක කිරි බින්දුවක ණය ගෙවලා ඉවරයක් කරන්න බැරිය තාත්තලා අපේ බඩවල් පුරවන්න හෙළුවා වූ එක දාඩිය බිඳුවක ණය ගෙවලා ඉවරයක් කරන්න බැරිය කියලා. ඉතින් එහෙමනම් අපි කොහොමද අම්මලා තාත්තලාට සලකලා ඉවරයක් දකින්නේ? ඒ වුණත් මේවාට පෙරලා උපකාර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අරමා මුලින්ම මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කළ පුත්ත සූත්‍රයට අනුගත වීමෙන් එහෙම නැත්නම් පුත්ත සූත්‍රයට අනුකූලව ක්‍රියා කිරීමෙන් එම සූත්‍රයේදී බුදුහාමුදුරුව දේශනා කරන හැටියට අපේ අම්මලා තාත්තලා දරුවන් හැටියට හදපු වඩපු අපි ගැන හිතනවා අපෙන් බලාපොරොත්තු වෙනවා මොනවද භතෝ වානෝ බරිස්සති ඊන් කියවෙන්නේ පංචමානි භික්කවේ ඨානානි කාරණා පහක් සලකලා බලලා මාතා පිතරෝ පුත්තං කුලේ ජායමානෝ ඉච්ඡanti කියලානේ අම්මලා තාත්තලා තමන්ගේ පවුලට ළමයි උපදින එක කැමති වෙනවා කියලානේ. එහෙමනම් එයින් පළවෙනි කාරණාව මොකද්ද? ඒ අය සලකා බලන පළවෙනි කාරණාව මොකද්ද? අම්මලා තාත්තලා හිතනවා බතෝ වානෝ බරිස්සති. අපිට බැරි කාලේ ඒ කියන්නේ දරුවන්ට බැරි කාලේ දරුවන්ව පෝෂණය කළේ කරන්නේ අම්මලා තාත්තලා. ඒ වෙනුවට ඒගොල්ලන්ට බැරි කාලේ දරුවෝ ඒගොල්ලන්ව පෝෂණය කරાવી කියලා හැම අම්මාම හිතනවා හැම තාත්තාම හිතනවා දැන් මේ පෝෂණය කියන වචනය ගත්තාම අපේ අම්මලා තාත්තලා අපිව කී පැත්තකින් නම් පෝෂණය කළාද ඒ අය අපට තමන්ගේ ලේ දාඩිය කැප කළා. ඒ අයගේ ලේ වලින් දාඩිය වලින් අපිව පෝෂණය කළා. ඒ වගේම ඒ අය තමන්ගේ ශ්‍රමයෙන් අපව පෝෂණය කළා. කොටින්ම කියනවා නම් අම්මලා තාත්තලා සෑම දෙයක්ම කළේත් ඒ වගේම කරන්නේත් දරුවන් වෙනුවෙනුයි දරුවන්ව පෝෂණය කරනු සඳහායි දරුවන්ගේ කුස් පුරවනු සඳහායි දරුවන්ව මේ සමාජයේ හොඳ පුරවැසියන් කරනු සඳහායි පෝෂණය කියන එක කායික පෝෂණයකුත් තියෙනවා මානසික පෝෂණයකුත් තියෙනවා කායික පෝෂණය කියලා කියන්නේ අපේ කය පෝෂණය කිරීම. අපිට ස්වාධීනව නැගී සිටින්න බැරි කාලේ අපිට කියලා යමක් තමක් හම්බ කරගන්න බැරි කාලේ අපි කුඩා ළමයි හැටියට සැලකුණු සැලකෙන කාලේ අම්මලා තාත්තලා තමයි අපේ කය පෝෂණය කළේ දැන් මේ ඉන්න හැමෝම දන්නවා දැන් ඉන්න අම්මලා තාත්තලා ඔය කුංචි දරුවන්ට බත් කටක් කවා ගන්න මොන තරම්නම් වදයක් විඳිනවාද කියන්නේ මොන තරම්නම් බොරු ගොඩක් කියනවාද කියන්නේ ඒ වගේම මොනතරම්නම් මහන්සියක් ඇවිදිල්ලක් ඇවිදිනවාද කියන එක. සමහර විට ගේ පුරාමත් බත් පිටත් අරගෙන ළමයා පස්සෙන් අම්මට තාත්තට ඇවිදින්න වෙන වෙලාවල් තියෙනවා. සමහර විට ගේ වටේ ඇවිදින්න වෙන වෙලාවල් තියෙනවා. සමහර ළමයින්ට එකබත් කටක් කවා ගන්න කොහේට හරි අරන් යනවාය කියලා කියන්න ඕන. එහෙම නැත්නම් පන්සලට එක්කගෙන ඇහිල්ලත් බත් කවන වෙලාවල් කොච්චරවත්ම දැකලා තියෙනවා. දරුවා කියනවා නම් මට පන්සල් යන්න ඕන බත් කන්න කියලා ලෑස්ති අම්මලා තාත්තලා ඒ දේ උනත් කරා. පන්සලට එක්කගෙන ඇහිල්ලා පන්සලේ මුදුලේ දුවදුවා කොහොම කොහොම හරි පස්සෙන් එළවෙලවා බත් කටක් කවා ගන්න. මොනතරම් මේ ධෛර්යයක් දානවාද දැම්මාද අපීව පෝෂණය කරන්න අපේ අම්මලා තාත්තලා. ඉතින් අන්න ඒ අපිව පෝෂණය කළා වෙනුවට ඒ අයව අපි පෝෂණය කරાવી කියලා අම්මලා තාත්තලා හිතනවා. ඉතින් එහෙම කිරීමෙන් තමයි ඒ අයට පෙරලා උපකාර කළ හැකි වන්නේ ඒ අයට වී තිබෙන ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ අම්මලා තාත්තලා අපිව මේ සමාජයට එව්වේ හැදුවේ කිච්ඡං වානෝ කරිස්සති කියන බලාපොරොත්තුවත් ඇතුව ඔය කියලා. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලා මොනවා මොනවා හෝ සමාජිතුකම් රාජකාරි කරගෙන කියාගෙන හිටියා නම් ඒවා ඉදිරියට ළමයි එහෙම නැත්නම් දරුවන් කරાવી කියලා අම්මලා තාත්තලා හිතනවා උකට හොඳම වචනය තමයි ඒගොල්ලෝ කරපු දේවල් එහෙම නැත්තම් ඒ අය පැවැත්වුවා වූ සමාජ සම්බන්ධතා. දැන් පාසල සමග පන්සල සමග දේවාලය පල්ලිය කෝවිල සමග ගම සමග නෑදෑයින් සමග වතු පිටි හරක බාන ගොඩමඩ ඉඩකඩම් සමග සම්බන්ධකම් පවත්වන්නේ අම්මලා තාත්තලා අන්න ඒ සම්බන්ධතා ඉදිරියටත් අපේ දරුවෝ අපි වගේම නොකඩකොට පවත්වාගෙන යාවි කියලා හැම අම්මාම හිතනවා හැම තාත්තාම හිතනවා දැන් මේ පින්නතුන්ට හුරු පුරුදු ඇති සමහර වෙලාවට මේ ඇත්තන්ගේම දෙමව්පියෝ කියලත් ඇති මොකක් හරි වැඩක් යෙදිච්ච වෙලාවලදී මංගල්‍යයක් මරණයක් එහෙම නැත්නම් වෙන වෙනත් සමාජික යුතුයකමක් ඉෂ්ට කිරීමක් වගේ වෙලාවල් උදා වෙච්ච අවස්ථාවලදී දෙමව්පියෝ කියලා තියෙනවා එහෙමනම් පුතේ ඔයාවත් මේකට ගිහිල්ලා එන්න අනිත් එක ඉස්සරහට ඕවා කරන්න ඉන්නෙත් ඕගොල්ලොමනේ. දැන් ඔය ඉස්සරහට ඕවා කරන්න ඉන්නෙත් ඕගොල්ලොමනේ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ අය අපෙන් ඒ ටික බලාපොරොත්තු වෙනවා කියන එකයි. කිච්ඡං වානෝ කරිස්සති. අපි කරගෙන ගිය වැඩ ටික පැවැත්වූ සමාජ සම්බන්ධතා අපේ දරුවෝ ඉදිරියටත් පවත්වාගෙන යාවි කියලා. ඒ වගේම කුලවංශෝ චිරං තස්සති પરම්පරා උරුමය ආරක්ෂා කරાવી මේ දරුවෝ කියලා හැම අම්මාම හිතනවා හැම තාත්තාම හිතනවා තමන්ගේ પરම්පරා උරුමය හැම પરම්පරාවකට උරුමයක් තියෙනවා අනන්‍යතාවක් තියෙනවා දැන් ඔය සමහර වෙලාවට කියන්නේ අපේ හත්මුතු પરම්පරාවවත් කෙනෙක් ඔය වගේ දෙයක් කළා නෑ මේක මහා වසලැජ්ජාව කියලා ඒ කියන්නේ පරපුරේ අනන්‍යතාව කාබාසිනියා වෙච්ච තැන්වලදී අන්න ඒ පරපුරේ අනන්‍යතාව, ඒ පරපුරට ආවේනික සංස්කෘතිය, පාරම්පරික උරුමය ආරක්ෂා කරાવી කියලා හැම අම්මාම හිතනවා, හැම තාත්තාම හිතනවා. ඒ වගේම දායජ්ජං පටිපජ්ජති. නීත්‍යානුකූලව අවවාද වලට අනුකූලව වස්තුව දේපල ලබා ගනීවි කියලා හැම අම්මාම හිතනවා හැම තාත්තාම හිතනවා මේ තමයි එහෙම කිරීම තමයි ඒ අයට සලකන්න තියනා වූ දේ ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේ ඒ වගේම පස්වෙනුවට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපේ අම්මලා තාත්තලා අපිව හදන්නේ වඩන්නේ අත්ථචපන පේතානම් කාලකතානම් දක්කිනම් අනුපදස්සන්ති කියන බුදු වදනේ හැටියට අම්මලා තාත්තලා මරුණාට පස්සේ ඒගොල්ලන්ට විය යුත්ත දේවි කියන බලාපොරොත්තු ඇතුවයි මලාට පස්සේ දිය යුත්ත කාලකතානම් දක්ෂිණ කාල යාත්‍රා කළාට පස්සේ දිය යුත්ත මෙතෙන්දී ආගම් වශයෙන් වෙනසක් නැහැ බෞද්ධයන් වශයෙන් අම්මලා බෞද්ධ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවා අපේ ළමයි අපි මරුණාට පස්සේ පිනක් දහමක් කළා ඒ පින් අනුමෝදන් කරાવી කියලා. ඒ වගේම වෙන වෙනත් ආගම් අදහන අම්මලා තාත්තලා හිතනවා අපේ දරුවෝ අපි වෙනුවෙන් යාග හෝම කරાવી යාඥා කරાવી කියලා. ඉතින් එහෙමනම් අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන දේ තමයි පස් වෙනුවට ඔය ඉතින් මේ කියන විදියට ඔය ආකාරයට දුවේකු පුතේකු කරන්නම ඕන. බුදුරජාණන් වහන්සේ ඔය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ පුත්ත සූත්‍රයෙන් දේශනා කළේ ඔන්න ඔය කාරණායි. පංච පංචමානි භික්ඛවේ ඨානානි කාරණා පහක් සලකාගෙන අම්මලා තාත්තලා දරුවන්ව බලාපොරොත්තු වෙනවා තමන්ගේ පවුල්වලට. ඉතින් මේ විදිහට කරනවා නම් යම් දුවෙක් පුතෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දරුවෝ ඕවාදකාරී හතපෝසී කුලවංශං අහාපයන් සද්ධෝ සීලේන සම්පන්නෝ පුත්තෝ හෝති ප්‍රසංසියෝ කියලා ඒ අය ඒ අය අන්න ඒ කියන කාරණා වලින් ලක්ෂණ වලින් සමන්විත බව මොනවාද ඕවාදකාරී ඕවාද පිළිපදින හතපෝෂී තමන්ව රැකබලා ගත්ත තමන්ව පෝෂණය කළා වූ අයව පෝෂණය කරන කුලවංශං අහාපයන් ඒ වගේම කුල වංශය පිරිහෙලන්නේ නැති. પરම්පරාවේ දෙලිගාන්නේ නැති. අම්මලා තාත්තලා අපෙන් ඉල්ලන එක දෙයක්නේ. පතන එක දෙයක්නේ. ඒගොල්ලන්ගේ මූණේ රැලිගාන්නේත් නැතුව ඒගොල්ලන්ගේත් නම්බුව රැකගෙන ඒගොල්ලන්ටත් නම්බුවක් වෙන ආකාරයට ජීවත් වෙන්න කියන එක. ඉතින් ඒ නිසා මේ කියන කුලවංශං මහාපයං කුලවංශය පිරිහෙලන්නේ නැති කලු කරන්නේ නැති ඒ වගේම සද්ධෝ සද්ධා සම්පන්න සීලේන සම්පන්නෝ ඒ වගේම සීල සම්පන්න පුත්තෝ හෝති ප්‍රසංසියෝ පුත්‍රයා ප්‍රශංසාවට යෝග්‍යයි කියලයි අවසාන වශයෙන් මේ සූත්‍ර ධර්මයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අවවාද පිළිපදින, පෝෂණය කළ උන් පෝෂණය කරන කුල වංශය අපිරිසිදු කරන්නේ නැති, වට්ටන්නේ නැති, සද්ධා සම්පන්න, සීල සම්පන්න දූ දරුවන් ප්‍රශංසාවට යෝග්‍යයි පුත්තෝ හෝති ප්‍රශංසියෝ ඉතින් පින්නතුනි අපි හැමෝම කාගේ හෝ දරුවෝ. අපි හැමෝම කාගේ හෝ දරුවෝ. අපි සමාජයේ ප්‍රශංසාවට යෝග්‍ය වන්නට නම් ඔන්න ඔය කියාපු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සුමනා වර්ගයේ අන්තර්ගත පුත්‍ර පුත්ත සූත්‍රයේ ආකාරයට ඒ දෙමව්පියන්ගේ අපේක්ෂා පස සම්පූර්ණ කරන්න ඕන අය කියන අදිෂ්ඨානය ඇති කර ගනිමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මුරිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසෙන් සමට නිවන් සප ලැබීවා ඉව දේශනාව පැවැත්වුවේ බෙරගම අමිත නායක ස්වාමීන් වහන්සේ